අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසක ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි සම්බන්ධ වෙන්න හදන්නේ කවුද අද ප්‍රශ්න කියවන්න බලාපොරොත්තු වෙන්නේ හොඳයි අපි ආරාධනා කරමු අල්ලනෝනට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ ජීවිතේ මා ලැබූ විචිත්‍රම අත්දැකීමක් පිළිබඳව ඔබ සැම දැනුවත් කිරීමට සිටුවා.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 එයා මේ තමන්ගේ කිරිසි බහට අම්මා හොයාගෙන යන වහු පැටියෙක් වගේ බුද්ධජානනාථ ළඟට ගිහිල්ලා ඉවරලා ඒ දුක ප්‍රකාශ කරපුවාම උන්වහන්සේ කිව්වා අතීතයේ කිවිච්ච දෙයක් අනාගතයේ තාම නොපෙමිණිච්ච දෙයක් වර්තමානයේට හිත ගන්න ඒකත් අල්ලන්න එපයි කියලා. පද හතරයි රහත් තුනක්. ඒකෙදී ඒ අපි විශේෂම අතීත අනාගත දෙක අතර වටපස්සේ තියෙන සැපය පමණක් ගත්තත් ගීගෙදර ජීවිතයකට ඒක 100ට 60ක ලකුල්ල වෙනවා. අපි ගන්නේ කර මේක ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරගත්තා වගේ තවාගන්නේ මේ නොපැමිණිච්ච දේවල් හිතලා. එතන වෙච්ච දේවල් ගැන කල්පනා කරලා ඒක කල්පනා කරන්න මොකක්වත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙකෙන්ම කරන්නේ වර්තමානයේ හිත තියාගන්න දෙන්නේ. හැබැයි වර්තමානයේ හිත ගත්තට ඒකෙත් අලවන්න එපයි කියලා බුදුරජාණන් සඳහන් කරනවා.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 ඒකට බුදුරජාණන් සඳහන් කරලා තිනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන භාරඤ්ඤං රතින් සංජනනං මම කියලා බුදුරජාණන් කියනවා ඒ රාත්‍රී මධ්‍යම කාලේ සිළු පක්ෂීන් තමන්ගේ සද්ද නැත කරපු වෙලාවේ මහා රාවයක් මේ කැලෙන් හට ගන්නවා ඒක මට ප්‍රීතිය හටගත්තයි කිය.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 ඒ සද්දෙට හිත යා කරගත්ත ගමන් තා ඉබ්බ කට්ටක් ඇතුළට ගියා වගේ තමයි තමන්ගේ විවේකේ තියෙනවා. මේ අල්ලපු ගෙදර කලබ ගැන තියෙන්න පුළුවන් ඕන දනක තියෙන්න පුළුවන් තමන්ගේ නිස්සද්දතාවයට අහුම්කම් දීපු ගමන් ඒ භාවනා කරපු කෙනෙකුට පේනවා බුදුහාමුදුරුවෝ වගේ රතියක් ඇති කරගත හැකි.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 හැබැයි ඒකෙන් ලොකු දෙයක් වෙන්නේ විශ්වාසයක් ඇති වෙනවා. මේ හිතට ඉඩ දුන්නාම විවේකයේ ඕන වැඩක් කරලා දෙනවා. මේක ආතතිගත කරලා කොතර තටමල කටපාඩම් කරාත් කිසිම ප්‍රශ්නකට උත්තරයක් නැහැ. කුරුස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානයේ නොවුනට ප්‍රශ්නයක් නැහැ.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 ඒක අපි භාවනා මධ්‍යස්ථානයකට ඕනේ අඩුම කඩුව ටික සකස් කර ගන්නවා. ඒ ඔක්කොම එකලස් වෙන වෙලාව කොත්තනදි වේද කියන්නේ බෑ. වැසිකිළියක වේද, ගන්ධකිළියක වේද, නානතොටේ වේද, ඉඳගෙන ඉනකොට වේද කියන්න බෑ. ඒක කාගවත් අධිකාරී ශක්තියක්වත් නැහැ. ඉතින් අර මූලික අඩුම කඩුම ටික සකස් කරගන්න එක අංගෝපාංග සකස් කරගන්න එක තමයි අපි භාවනා මධ්‍යස්ථානය කරන්නේ ඊට පස්සේ බලාපොරොත්තු වෙන කොයි වෙලාවෙ කොයි මොහොතේ මේක පිපිම වෙයිද නැහැ. පිපුණාට පස්සේ ලොකුම සතුටක් තමයි ඒ වගේ වැඩ කරන පිරිසක් එක්ක හදා බෙදා ගන්න පුළුවන්. මොකද මේක ලෝකයට අදාළ ප්‍රශ්න නෙවෙයි. ලෝකයා කොහොමඩක්වත් මේ පැත්තේ උත්තරයක් හිතන්නෙත් නැහැ. මේ පැත්තට යෙදිලා කටයුතු කරන්නෙත් නැහැ. එයාට වෙන්නේ මේක මේ කාලයනාති කිරීමක් කියලා.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 ඕම නෙවෙයි ලෝකේ වැඩ කරන්නේ වෙනම ක්‍රමයකට මේක නිකන් මේ গুপ্ত විද්‍යාවක් ගූඪ ධර්ම ආරෙමේ කියන්නේ. එනවා සර්වඥාන්ස කියනවා මේක නැවත නැවත කර බලන්න පුළුවන්. ඒ පුද්ගලට විශේෂයෙන් කරලා බලන්න පුළුවන්. කරලන්ට වැඩිය සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි සතුටු වෙමු හදා බෙදාගත්ත එක ගැන.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 ඉන්නේ මට්ටමට මේක දියුණු කරගන්න එක තමයි ඊගාපීවර කියලා කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නොයෙකුත් ආකාරයේ උපමා භාවිතා කරමින් කරන දේශනය දේශනා අතිශයින්ම අගනීය. මේ ප්‍රශ්නය අදුක්කම සුඛ අදුක්කම අසුබ අසුඛ අසුබ වශයෙන්ුත් සමහර අවස්ථාවලදී අසා ඇත. ආශ්වාස ප්‍රශ්වාසය සුලං රැල්ලෙන් මෙය වටහා ගැනීමට තරම් මා තවම භාවනාවේ දියුණු නැත.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 අදුක්කම සුඛේ ඒ නිසා අපි දැන් මේ ගත කරන්නේ නික්කම්ම සුඛයක්. ieval දොරණින් ඈත් වෙලා ඉතින් ඒකට පස්සේ අර පරියන්කේ සතිය පිහිටනකම් ඒක සඳහා කරන ප්‍රයත්න හරිම වෙහෙස කරයි. මොකද එදිනදා තියෙන සප පහසුකම් නැහැ. එදිනදා කාලසටහන් නැහැ. එදිනදා විදි කෑම බීම නැහැ. අඳුර ණය නැහැ. ඉතින් සා මේක කටුකොහලක් වෙනවා. නමුත් ටික වෙලාවක් ගිහලා සතිය පිහිටියට පස්සේ ආ කොහොම හරි කමක් නැහැ. ඊවල දොරලත අතරපිගේ ප්‍රයෝජනයක් තියෙනවනේ දැන් සතිය තියෙනවනේ දැන් ආනපන තියෙනවනේ දැන් මේ ස්වභාවික ලක්ෂණ දැක් ගන්න පුළුවන් කියලා අර දුක්ඛය සුඛයෙන් ප්‍රතිස්ථාපන වෙන්න ඕනේ.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 එහෙම නැත්නම් මනාප අමනාප දෙක ගත්තාම මනාපමනාප කියන වචන දෙකෙන්ම හඳුන්වනවා මේක. මනාපං, අමනාපං, මනාපමනාපං. සැප දුක් දෙකම කලවම් වෙච්ච තැන. නැත්තම් සැප දුක දෙක එකිනෙකට නියුට්‍රල් වෙච්ච තැන. එකිනෙකට උදාසීන වෙච්ච තැන. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දෙයක් අල්ලන්න දඟලන පටන් අරගත්තොත් ඒක අර මූලධර්මයේ වශයෙන් වටිනාකම අල්ලගත්තට ප්‍රායෝගික වශයෙන් යන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රමයට ගියොත් මොහේතකින් නෙවෙයි යන්නේ. ඒක දැනගන්න තියෙන තද බල ආසහිතකින් නෙමෙයි යන්නේ මේරි මහරා එnde end end end දන්න දුකේ ඉඳලා යන්න ගියාම ඕක සිද්ධ වෙනවා. ඉතින් අල්ලන්න පටන් අරගත්තොත් ඒක පැහැදිලිවම අවුලක් ඇති කරනවා. අවිඥාලාභී භික්ෂුව. බලන්න. ලකුණු කීයක් ලැබෙනවා කියලා තියෙනවද දැන්? අනිවාර්ය ප්‍රශ්න දෙක. සමහර අනිවාර්ය ප්‍රශ්න වල ලකුණු වැඩි. ඒ නිසා මේ වගේ දේවල් ඇත්තටම බුද්ධහමඳු විරුද්ධ දේවල්වත් නෙමෙයි. නමුත් මේ භාවනා කරන වෙලාවල් වල මේ වගේ දාපුවාම ඉතින් වෙලා තියෙන්නේ මේකයි අර පොදුවේ සලකච්ඡා කරන නිසා කාට මේ අමාරුව තියෙනවා නම් එලි කරන්න වෙලාවකුත් නැහැ. නමුත් මෙවුවා තේරුම් ගැනීමේ මූලික දේ තමයි මේ සතිය පිටව ගත්තට පස්සේ මම තේරෙන පටන් අරගනි. අර පළවෙනිම ප්‍රකාශනයේ තිබුණා භාවනා කරගෙන යනකොට මට මේ වගේ විශේෂ වැටහෙන වෙලාවක් ආවමට කියන්න හිතෙනවායි කියලා. දෙවෙනි ප්‍රශ්නේදී තිබුණා මට ඔළුව ඇතුලේ මේ වගේ කම්පන චංචල තියෙනවා. නමුත් මම උපදේශයක් වශයෙන් දුනා ඒක මේ මගේ ඔළුවේ කටේ බඩේ නැතුව ධර්මතාවයක් විතර බලන්න කියලා නිසා ඕනම දෙයක් සිවි පිළිසින් බියාපැත්තේ මනට අර්ථ ධම්ම කියලා දෙකට බෙදෙනවා අර්ථය කියලා කියන්නේ අපිට ලාභේ සැලසෙන කෑල්ල මගේ කොටස මම කරගත්ත කෑල්ල ආර්ථික විද්‍යාව කියන්නේ තෝකට ඒ අර්ථයේ එහෙම සලකන්නේ තණ්හා මාන දිට්ඨිය වලින් නමුත් මේ මූල ධර්මයේම ධර්ම ස්වරූපයක් විදියට න්‍යාය ධර්මයක් විදියට මටත් එකයි කාටත් එකයි කියලා ඒ ධර්මෙම බලන්න පුළුවන් වෙන පැත්තක ඉඳලා ඒකට කියනවා සම්මුති තහ පරමාර්ථ කියලා. ඉතින් ඒක මූල ධර්මෙන් කියන්නේ අර්ථ ධම්ම කියලා මේ වගේ ඕනම සංසිද්ධියක කැන්වස් එකයි චිත්‍රය වගේ. එහෙම නැත්නම් සිටිජයයි රළපතරයි වගේ දෙකම එකේ තියෙන්නේ. ඉතින් ඒ අර කෙනෙකුට මේ දෙක දුන්නට අර්ථේ විතරක් පිළි අරගෙන ධර්මේ නොදකින කෙනෙක් අනන්තවත් ඉන්නවා.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 දැකපු එක තමන් කෙනෙකුට sannivedanaya කරන්න. එහෙම නැත්නම් තමනුත් මේක කැඳේ කර බේරුව වගේ දැනගන්න එකට නිරුත්තිය කියලා කියනවා. ඉතින් මේ අර්ථය ධර්මය නිරුත්තිය කියන එකේ සුවිශේෂී භාවය ඒකේ තියෙන තීක්ෂණ භාවයට ඒකේ තියෙන විසරද භාවයට ප්‍රතිභාණය කියලා කියනවා. ඒ නිසා අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියලා සිව්පිලිසිම් ව්‍යාපත් තියෙනවා. ඒකට තමයි ඔය පරිසම්බිදා මග්ග කියන ලොකු පොතක් තියෙනවා. මම ඒක ගැන අහනකොට මට මතකයි අපේ අපවත් වෙච්ච කේමනන්ද සාංශි මම වණ්ඩ ගන්න පුස්තකාලේ ඉඳලා මේ පොත දීලා ඔන්නෝ කියව ගන්න. එතකොට ප්‍රතිසම්බිදා පිළිබඳ දැනගන්න පුළුවන් කියලා. ඉතින් මං කිරුවේ ඒක පිළිබඳව මාට තේරෙන පුංචි මේ විග්‍රහයක් විතරයි. ඊගාට සුඛ විපස්සනාව කියනවා. සුඛ විපස්සනා කියලා කියන්නේ සමත ධානවල පිට ආධාරයක් නැතුව හුදු පටන් ගන්න තැන ඉඳලම විපස්සනාන් කියලා පඤ්ඤා විමුක්තිය ම සරණ කරගෙන යන දුකසේ දරාගෙන ඉතින් දුක්ඛ ප්‍රතිපදාවක් තියෙනවා සුඛ විපස්සනා කියලා. ඒක ශුෂ්ක විපස්සනා කියලා කියනවා බයා ඉන්සයිට් කියලා.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 පරමාර්ථ පැත්තෙන් වෙනසක් නැහැ. ඉතින් මේයි සන්තෝෂලා අපි යන් ඊගාව ප්‍රශ්නට. ඒක ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නකුත් තියෙනවා. යෝගාවචරයින්ට ගතපච්චා ගත වත පුහුණු කිරීම සුදුසුද ඔබ වහන්සේට දිගාසි. ඔය කියලා දෙනවනම් ගතපච්චාය ගත වත කියන එක එතකොට කියත ඇහි කොහොමද කරන්න කියන්නේ. එහෙම නැතුව මෙතන ඉන්න කට්ටිය හොල්මන් වෙනවනේ. ගතපච්චා ගත වත දන්නේ නැතුව කවුද කැමති කියලා දෙන්නේ. මේ ප්‍රශ්න කරු කැමතිද නිකන් අnderයක් දෙමලයක් දෙන්නේ නැතුව මොකද්ද මේ ගතපච්චා ගත වත කියලා කියලා කියලා දෙන්නේ. එහෙම නැත්නම් නුසුදුසුයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට.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 වෙන්නේ ඒක අහගෙන ඉන්න එකට මේකෙන් ගම්ම්‍ය වෙන්නේ නැහැ මොනවා. එතෙන්දී මහිතන්නේ වහන්සේ සඳහන් කරුවේ කතා කරන්නේ නැහැ. හරි එහෙම දෙයක් කතා කරන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඒ වැඩේදීලා තමන් ආපහු එනවා කියලා තමයි මගේ වැටහීම මම සමහරට වැරදි නම් මේක ඔව් ඒක නිසා ඒක දන්නේ නැතුව අපි කොහොමද යෝගාවචරය රෙකමන්ඩ් කරන්නේ අදහස මේ කරන්න ඕනේ මේකයි කියන එක ක්ලැරිටි එකක් නැතුව යෝගාවචරයට මෙහෙම කරොත් හොඳයි කියලා x කෙරුවොත් හොඳයි මොකක්ද x කියන්නේ ඒක පැහැදිලි නැතුව කරන්න හදනවා කියන දන්නේ නැති වෙදකමක් ඔය කරන්න හදන්නේ ශාස්ත්‍රය දන්නේ නැතුව කාටද කොහෙදර කමෙන්ට් කරන්නේ. ඔතේ ඉන්න අවස්ථාව අරගෙන මම කියනවා ගතපච්චා ගතවත කියන තමන් ගමනකට පෙළඹුණාම ගිහිල්ලා එනකම්ම ඒ යෙදිච්ච પરමාර්ථයෙන් පිට પરමාර්ථ ඔළුවේ දාගන්න එපා. මම යන්නේ බෙහෙත් ගෙන්නම් බෙහෙත් අරගෙන එන්න. මගදී හම්බෙන මිනිස්සුත් එක්ක කතා කරලා පමා කරනවා ප්‍රපංච කරනවා කියනවා.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 one thing at a time and that done well. එහෙම නැහැනේ. අර වැඩේ මේ වැඩේට ගියා මේ වැඩේ මේ වැඩේට ගියා මේ වැඩේ මේ වැඩේට ගියා කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවුණාද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට අදිෂ්ඨාන කරගත්තොත් මම මෙතෙල්ල යකොල්ට ගිහලා ආපහු මෙතෙල්ට එනකන් සතිය පිහිටුණා කියලා ඒක ඒ ගතපච්චාගතේ පුංචි කොටසක්. එහෙම එහෙම කරලා බලන්න උදේ පටන් ගත්තාම වැඩ මේ එක එකන ඇවිල්ලා ඔය නෑයෝ කියලා කියන්නේ යාළුවෝ කියන්නේ මේක ඩිස්ටර්බ් කරන අයට. ඒගොල්ලෝ කියන ඔබ සැලසුම් කරාට කවන්න මට උඹේ අවධානය ඕනේ මේ වැඩේ කරපන්. ඉතින් මොකක්ක කරන්න විදියක් නැහැ. ගතපච්චාවත පැත්තක තියලා ඉතින් න්යායංගේ කෙලවරකුත් නැහැ. ගේන ප්‍රොජෙක්ට්ස් වල කෙලවරක් නැහැ. මොනම වැඩක්වත් මොනම තාලිකවත් කරන්න දෙන්නේ නැති ජාතියට තමයි නෑ දෑයෝ කියලා කියන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. යාළුවෝ මිත්‍රවුන්ට තියෙන අධිකාරී බලයක් ඔයලා ඩිමාන්ඩ් කරනවා. මේක කරපන්. කිරුවේ නැත්නම් තරයි තරයි තරයි. ඉතින් මුං නැති තරමට හොඳයි. ඒ හිටියොත් ඒ ඒ ඒ තියෙන ඇඳුනුම්කමෙන් ඒ තියෙන ගනුදෙනු අර අරටම හෙට්ටු කරනවා. එල්ල බ්ලැක්මේල් කරනවා. ඒකයි කැලේට ගියාට පස්සේ බුදුරජාණන්සේ කියන්නේ උඹ මෙතනින් එළියට යන පින්ඳ පාත නම් ගිහලා එනකන් පින්ඳ පාත විතරඹට ඕනේ.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 පතමි සර්වඥ අවස්ථා දෙකදී වගේ දල වශයෙන් කියලා තිනවා තමන් වෙනුවෙන් මරලා නැත්තම් තමන් මරනවා දැක්කේ නැත්තම් ඇහුවේ නැත්තම් ඒ මාංශය කැපයි කියලා ත්‍රිකෝටි පාරිශුද්ධි මාංශය කැපයි කියලා තියෙනවා. මම නිසා මැරුවා මං දැකලා මම මං මම සම්මරනවා දැක්ක මම සම්මරනවා ඇහුවා.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 මරලා කොටස් කරලා හන්දියක විකුණන තියෙන දෙනකගේ මස්. ඉතින් ඒක නිසා එතෙන්ට ගියාට පස්සේ මේක ඝාතනයත් එක්ක සම්බන්ධ කරනවා කියන්නේ අතීතයට සම්බන්ධ වීම. එනිසා ඊතර තියෙන මස් අරන කෑවට ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද සරුවචන් වහන්සේ මස් මාංශ වළඳලා තියෙනවා. ඒක සූත්‍ර පිටකේ තියෙනවා නම් තියෙන්නේ ආමගන්ධ සූත්‍රයේ විනය පිටකේ ඉතාමත්ම ලස්සනට අවස්ථා රාශියක තියෙන ඉතින් කවුරු කියවන්නේ නැහැ ඒක සාමාන්‍ය. සරුවචන් වහන්සේ සමහරුන්ට කෑමට රෙකමන්ඩ් කරලා තියෙනවා. තමාන්ට සරුවචනන්සේ වළඳලා තියෙනවා. ඒ නිසා මේකෙදී සරුවචනන්සේගේ තියලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව. ඊටාම උග්‍රව තිබිලා තියෙනවා ඒ වෙලාවේදී නිගණ්ඨනාත පුත්තුගේ මස්මාංශ කෑම පිළිබඳ නිසා මූණට මුඛ වඩවක් බැඳගෙන ඉනවා වාතයේ තියෙන විසි බීජ ඇතුළටයි කියලා වතුර පෙරලා වළඳනවා. යන පාර මොනරු පිළකින් පිහපිය යනවා සත්තුතලේ කියලා. ඉතින් සරුවචනන්සේ කියලා තියෙනවා මේකෙදී මට්ටම පැනලා එතකොට මේ භ්‍රමචරියක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. උඹ සත්තු මරන්න භ්‍රමචර්යය කරන්න එපා. හිඟාගෙන කනකොට දින දෙකක් කාලා හිටපන්. අහවල් දේ මට දීපන් කියලා ඉල්ලන්න බෑ. ඉතින් ඒක නිසා ඒකේ මධ්‍යම ප්‍රතිපදාවට යන එක තමයි අමාරු. කොහොමඩක්වත් ඒක ඉතින් විසඳලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජන විඥානේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. Tamanට ප්‍රතිපත්තියක් කරගෙන ඉන්න පුළුවන්. ඒකට කිසිම දෝෂයක් නැහැ. දේවදත්ත ගිහිල්ලා කියනකොට සියලු භික්ෂුන් වහන්සේලා මස්මාංශෙන් තොර විය යුතුයි කියනකොට බුදුරජාණන් කියන්නේ භික්ෂුව කැමති නම් කාපු දෙන්න නැත්නම් නිකන් නීති දණ්ඩ යන්න එපා.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 මේ හැටි තියෙන හරියක් තියෙන්නේ මස් මාංශ විතරයි. දැන් මේ වගේ බෞද්ධ පිරිසකට නම් අපිට නීති දාන්න පුළුවන්. පිරිතැනකට ගිහිල්ලා අපි උතුරු කුරු දිවෙන්න ගියොත් එහෙම මොනව කන්නේ? ඒ වගේම මේ ඔය කන සැලඩ් එකේ කොච්චර කොකුපණ පිටර තියෙනවද කියලා ගණන් කරලා තියෙනවද? මොකේ කාර්ය පුළුවන් ද ගණන් කරන්න? එක මේ වර්ග ඝන අඟලක පස්තිකක ලෝක මනුස්ස ජන ගහනට වැඩිය නෙමට උත්සව ඉන්නවා. මේ අතේ වර්ග අඟලක කොච්චරක් ජීවත් වෙනවා. ඉතින් මේකෙන් තොර වෙලා ගන්න පුළුවන් නම් හොඳයි. ගන්න බෑ. මොනම ආහාරයක්වත් ගන්න බෑ සත්ව මාංශයෙන් තොරව.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 කෙලෙසෙන්නේ නැති ප්‍රපංච කරන්නේ නැති තැනකින් යන්නේ ගොඩ වෙන එකයි තියෙන්නේ. මේක මේකමයි එකම ක්‍රමය කියලා මුළු ජනතාවටම මනුස්ස ජාතිර නීති පනවන්න බුදු ජානනාසේ ඒ වගේ වැඩ කරලා නැහැ. ඒ වගේම මේ දඬු දඬු කඳවල් හදලා කුරුසු යන්නලා තියලා එන ගහලා නැහැ. මිනිස්සුන්ට මිනිසුන් මාර්ගයක් පිවිසුම් මාර්ගයක් ගැලවීමේ මාර්ගයක් දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා යම් යම් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් උඟව දෙනෙක් එක මේ මතවාද ගොඩන ගන්න හදනවා. මොකද ඒක හරි ජනප්‍රියයි. ඒ ජනප්‍රිය කතා කරන උඟ දෙනෙක් හැබැයි මස් මාළු කනවා. ගෙදර මස් මාළු යන්නේ හැන්දාවට ගිහිල්ලා සී ෆුඩ්ස් තියෙන තැනකට ගිහිල්ලා හොඳට කාලා ඇවිල්ලා හොඳ දේශනයක් දෙනවා නැත්නම් දේශනයක් අහනවා. ගෙදර මස් මාළු යන්නෙත් නැහැ මොකුත් නැහැ. අන්නේ බයිලා තියෙන්නේ මගේ. මාත් මස් මාළු කන්නේ ඒ වුණාට බුරුමේ යනකම මම ඔකට හරියට හයියෙන් කතා කරේට ඒ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පැය එකහමාරක් කතා කරලා කිව්වා මේ ඉස්සරහා වෙලේ බණ අහන අයත් මම දන්නවා මේ ලෝලු විතරයි කන්නේ කියලා නමුත් මතක තියාගන්න එක බුද්ධ මතේ නෙමෙයි කිව්වා. ගරු ස්වාමින් වහන්සේ අපි යම් දෙයක් දෙස බලා නිමිති ගන්නේ අතීතයෙන් within brackets past moment එකේ සැදුණු ප්‍රතිබිම්බයක් අනුවය යනු ඔබ වහන්සේගේ ඊයේ පැවැත් වූ දේශනාවෙන්ද පැහැදිලි විය. එනම් සම්පූර්ණයෙන්ම අතීතයටපත් වූ වස්තුවක්ය. එය නිතරම මෙනෙහි කිරීමෙන් අවබෝධයකට යා හැකි නේද? යා හැකි වේද? සම්මා දිට්ඨියට ඔබ වහන්සේට තෙරුවන් පිහිටයි. මේක ඉතින් ඇත්තටම ධර්මය පිළිබඳ අවබෝධයක් කියනට වැඩිය සංඥාව පිළිබඳ අවබෝධයක් තියෙන්නේ. අපි මේ ඇක්සිඩන්ට් එක වුණා අඳුර ගන්න බැරිුනේ මොකද ගමේ මිනිහෙක් නොවෙන නිසා. අමාරුසයි කියපු කතාව තමයි. ඉතින් මෙච්චරයි සංඥාව කියන්නේ. ඔක ආબોධ කිරීමේ සම්මාදිට්ඨිය පිළිබඳ සංඥා පිළිබඳ සම්මාදිට්ඨියකට යන්න පුළුවන්. නමුත් ඕක ආબોධ කරලා ඔක්කොම ආબોධ කරුවා වෙන්නේ නැහැ. සංඥා බරපතල බව හැබෑව රූප වේදනා සංඥා සංඛාරක සංඥා ස්කන්ධේ. යම් කිසි කෙනෙක්ගේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන සංඥා ස්කන්ධය හරහා නම් එයාට ඒ ප්‍රශ්නේ හරි වැදගත්. නමුත් තමයි අපේ ලෝකේ ඉන්න සමහර කන්ට වේදන නිසා ප්‍රශ්න ඇති වෙච්ච අය. ඒගොල්ලන්ට සංඥා වෙච්ච ප්‍රශ්නයක් නැහැ. සංස්කාර නිසා ප්‍රශ්න ඇති කරගන්නේ. ඒක නිසා මේක බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීමක් නෙවෙයි. ඉගැන්වීම ඒක අංශයක්. අපි හැම වෙලාවෙම අලුත් දෙයක් අඳුරගන්නේ පරණ මතකයට සාපේක්ෂව.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 වීරිය කුසල ඡන්දම වීරියට ආසන්න කරනවා. කුසල ඡන්දේ හොඳටම තියෙනවා. මේකෙන්ම තියෙන මේ ওই කල්යන් මිත්‍ර ආශ්‍රයෙන් පිටේ එකක් කරගත්තොත් මතක තියාගන්න සක්මණෙන් පස්සේ අවිලා තමයි වාඩි වෙනකොට මොන මොන තරම් දහංගට දාන්න ඕනේද පටියංකේ සක්ම ආනපානෙ යන්න ඒකේ අපි වෙන දේවල් නෙවෙයි ආනපාන කියලා දැනගන්න වෙනවා. එතන මේ ආස්වාද ප්‍රසවාස දෙකේ සංසන්දනේ දැනගන්න වෙනවා. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස හැපෙන්නේ මෙතනයි කියලා දැනගන්න වෙනවා. මේ තුනම తీරනවා හොඳයි. නමුත් එකක් හරි තියාගෙන යනවනම් ආනපානෙ තියලා යනවා. නමුත් ඒත් පිට යනවනේ. එතකොට බලන්න මේ පිට ගිහිල්ලා නැවත ආනාපානට එනකොටයි සක්මනේ ඉඳලා ආනාපානට ඉස්සල්ලාම පරියන්කට යනකොට යතරේ වෙනසක් තියනවාද කියලා.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 ඒකට අවධානය යතුව නෙවෙයි ලියලා තියෙන්නේ. හැබැයි ආපහු එන බව ලියලා තියෙනවා. ඒක නිසා කියලා දෙන්න බුණා මෙතන හොඳට බලන්න ධක්මණකින් පස්සේ ඇවිල්ලා වාඩි වෙලා ආනපානිය ආලු කරගන්න හදන දැඟලිල්ල වගේ දැඟලිල්ලක් නැවත ආනපානට හිත එනකොට නන්නත්තර අරමුණකින් කරන්න වෙනවද නැත්නම් ඉක්මනට එනවනම් දිනුවක් පේන්න තියෙනවා.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 ලස්සනම ලස්සන නිලියක් ඒක රඟපානවා. අත්පසුරින් තුරු පෙම්බර යන් බඳ බන්දාසිනේ තුටිනී මම ඒ සින්දු කොච්චර කල් අහලා තිබුණත් මේ වෙලාවේ අහනකොට තමයි දැක්කේ අත්පසුරින් තුරු පෙම්බර යන් ගස් බදාගත්ත වැල් අත්පසුරින් තුරු පෙම්බරයන් බද 5000නේ තුටිනී කියලා මනමේ කුමාරී මනමේ කුමාරයා දිනගේ නාටකමක් තියෙනවා. ඉතින් ඒක බලන්න ගියාට පස්සේ මම බලුවා මං කීසරයක් මේක බලලා තියෙනවා නාටකම. මේ මේ නිලිය ඉතාමත්ම ලස්සනයි. ඒ වගේම මේක හරියට රඟපානවා. ඊට පස්සේ මම ඉතින් අර මට ඒක කරනකොට හලාකොන් තමයි නේ මං හලාකොන් කිව්වා කරුණා කරලා මේ සින්දු ටික මට හදලා දීපන් මොකද ඒක නිකන් ඉඳපු ගා නිකන් කිරි එකක් බිව්වගේ එන්න ජොලියක් යනවා මට. ඒක මට කොහොමඩක්වත් හිතෙන්නේ මම මේ නරක වැඩක් කරනවා කියලා. ඒක ඒක ඒක ඒක thrills and frills. ඒ භාවනා කරන්න ගියාට පස්සේ ඒ අත්පසුරින් තුරුපෙම්බරයන් පැත්තක භාවනා කරනවා. ඉතින් මට මේ මට මේකේ පටලවිල්ලක් නැහැ. මම ඉස්පරෝ පන්සලේ ගිහිල්ලා ඒකට කාපාකේක හදලා තිබුණේ නැහැ. එන්න විශාල යාය. එතන චිප් ගල් දාලා ඉතින් මම ලෙඩක් වුණා ඒකෙදි මොකද සීතලේ මම සක්මන් කරනවා. ඒ සක්මන් කරද්දී තන්නේ කරම සින්දුවක්. ඒ මේ රංගන නාට්‍ය සින්දුව. ඒත් ලස්සනට මට බෙරේට ගහනවා ඇහෙනවා, කලයට ගහනවා වෙන දැන් මම තමයි ගායකයා. සින්දුව කී කියලා හැන්දෑවේ බණ අටට පටන් ගත්තා රෑ 12 වෙනකම් බණ ගියා. බණ ගිහින් පස්සේ මේ ඒ ඒ නා ඒ නියම ගාට නාඩගමේ සින්දු කියන එක නෑවිලා ඉඳලා තියෙනවා බනහඬ. ඌ ඇවිල්ලා කිව්වා අනිත් ඒකට සරච්චන්න වඩුවා මේ අපේ මහන්නේ රණසිංහේ ගෝලෙක් නේ කියලා මාව අඳුලා දුන්නා. එසේ යා කියලා දුන්නා මෙයා තමයි රංග රංගනාට ඒ සින්දු මෙයා තමයි කියන්නේ. මම කොඹ ඉන්න ඉඳලා පිස්සු කෙලිය මට දැන් දවල් 30ෙම රංගනාට සින්දුව. එක් ඒ ඒ ඒ රිද්මේ ඒ ඔක්කොම එන්න ගන්න එක නිකන් ভাইබ්‍රේෂන් එකක් වගේ නිකන් භූතාවේශයක් වගේ ඉතින් මිනිස්සු බොනවා කියන එක පිස්සු ගේනවයි කියන එක මට හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ ඒක මේ වෙලාවට එනවා ඒක ඉතින් ඒක මම හිතාන ධක්මන්ට ගියා නෙමෙයි ඉතින් ඒක මං හිතන්නේ මම මම හිතලා ගිහිල්ලා ඩ්‍රම් එකක් ගන්න 12ක් ගාව ආරේ ධක්මන් කරලා මිනිස්සු මට ගල් ගහනවා එහෙම ගන්න නෙමෙයි ඒ නිසා අපිට තේරෙන පටන් ගන්නවා මේ හිතේ එක එක පිළිවෙලට ඒක අර පුස්සරලා සුද්ධ කරලා තියානින ක්‍රමද කෙලස් නම් තමයි.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 කාට කිව්වත් මේක එක්ස්ප්ලොයිට් කරනවානේ. පිරිමි කෙනෙකුට කියන්න වෙන්නේ. එතකොට ඒ ගිහලා කියන්නත් බෑනේ. ඉතින් ඒ නිසා හරි සප්‍රෙෂන් එකක් තියෙනවා. ඉතින් මට ඇවිල්ලා එකෙක් අතර විවාහකෙක් මට කිව්වා එයාගේ නෝන මට ඇවිල්ලා කිව්වා මේ අපේ මහතට පිස්සුවක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ළඟක ඉඳලා හරීම කාමෝන් මත් එකට ඇවිල්ලා කියලා.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 ඒක පිට වෙනවා අහිංසක ක්‍රමයට අර ඉමෝෂන් එක පිට වෙනවා. හැබැයි කාම අපරාධ ඒ මොනක්වත් නැතුව. ඉතින් ඒක වෙන්න ඇති සිද්ධාර්ථ පුංචි කුමාරයා ඒ පළවෙනි දවසේ ඒ ධ්‍යාන සැපලපල දඹගහ උඩට ගිහිල්ලා ආය බුදු වෙන දවසේ රාත්‍රිය එනකන් එකට ගිහිල්ලා නෑ බය වෙලා.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 ඉන් පිට කිසිම තැනකේම සඳහන් වෙලා නැහැ. පස්සේ මම අර මේ අපි ළඟ හිටිය ඩෙනිෂ් හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරුත් එක්ක මම කව බුදුජානනාංශ මේ මේ පැත්තට මේ තන්ත්‍ර කියලානේ කියන්නේ සාමාන්‍ය Hindu ආගමේ තියෙන කොට කියන්නේ තන්ත්‍ර කියලා. ඒක ගොඩාක් පොත් තියෙන ගොඩාක් සාහිත්‍ය තියෙන ඒක ඔක්කොම විනාශ කරලා. ඒ පැත්තට නම් මොකුත් නෑ. ඊට පස්සේ ගොඩ වහසේ පිස්සුවක් කෙලින්න හදනවා මේ දැන් ටික උනහට පැද්දා හදනවා තේරවාදේ. ඌව මොකක්වත් නෑ කිව්වා තේරවාදේ. මොකක් නෑ මට මේ මේ මම මේ බලන්නේ මොකද්ද මේ කියලා තියෙන. අපේ උත්තරේ නෑ. එහෙම කිසිම තැනක බුදුසසුනේ මේ පැත්තට උනන්දු කරවන්න කියලා නෑ.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 නමුත් මේක බින්දන්න බින්දින් නැතුව එහාට ගිය කෙනෙක් මම නම් හිතන්නේ නැහැ. අපි ලොකු ස්වාමීන් වහන්සේගේ චරිත කතාව ලොකු ස්වාමීන් වහන්සේ විසින්ම ලිව්වා. මොකද උන්වහන්සේ කියනවා මම මැරුණට පස්සේ මයි කියන චරිත කතා ලිව්වොත් මම සුද්ධ 100ක් හොඳ මිනිහෙක් කියලා කියාවි නෑ මට ලව්ව පෑගක් තිබුණා. ඒක කවුරුත් දන්නේ නෑ. කවුරු කියන්නත් ලැජ්ජයි. මොකද මේක සත්‍යයක්. මම දන්නවා. කල්කුණේ පඤ්ඤාසික රාමුදුරු කියලා තියුණා ඒ සංසේ ඇත්තටම පටින කෙනෙක්. මයි චරිත කතා ලියන ඔක්කොම ලියාවේ මේ හඳුන් ගහගෙන ආවෝ හඳුන් අරටුවක් අය කියලා නෑ. ති ප්‍රසිද්ධ බණ කියද්දී වටාත් අතේ තියන තුන්තරෙන් නිඳ ගිහිලා තියෙනවලු. උන්වහන්සේ කියනවා බණ කියද්දී මම නින්දට ඒ තරම්ම දක්ෂයෙක්ලු එකලු මම මේ ඇක්ටිව් ඇක්ටිව් ඕන වෙච්ච ගමන් නිදාගත්තා ෆ්‍රෙෂ් පිට නැගිටිනවා දේශපාලනඥයෝ කතා කරනවා මම ස්ටේජ් එකට ගෙනියනවා මම පොතක් අරගෙන යනවා සටහන් ලියනවා ඒකේ ඉඳගෙන නිඳ ගණන් ගණන් නැතිලු ඔය කොල්ල තීන්දුව කරන කොච්චර බන කියලා තියනවද කියනනම් මම බන කියද්දි තුන් සැරයක් නින්ද කියලා තියෙනවලු. කවුරුවත් දන්නවද කියලා අහනවා මේ වගේ දෙයක් මගේ චරිතේ තියෙනවා. ඒගොල්ලෝ මෙච්චර කාර්යක්ෂම පුද්ගලයා. ඉතින් ඒ මේ මේ පැත්තේ යටපත් කරලා යන්න බෑ. සීඩි වෙනසකට ඔව් ඇත්තටම කාමේ මැදෙන් සංසාර වෙලා තියෙන ගොඩක් අර බඩේ දැවිල්ලයි ગેස්ට්‍රයිටිස් ඇවිල්ලා තියෙන ඉතින් ඉන්නම බෑ. ඒක ඊට පස්සේ ඒ සංසය සීදීනසගත්ත ඒක හොඳ සාධාරණීකරණය කරලා තියෙන එක සාමාන්‍ය කතා කරන්නේ නැහැ කවුරක්වත් මොකද ඒක නිකන් කැලලක්. සාසනයට කැලලක්. නමුත් ඒ සංසය ඔක්කොම ඉස්සල දවසේ ක්ලාන්ත වෙනකම පොලිතින් බෑග් එක දාන ඉඳලා ඒ විස්තරය ලියලා අදමට බය වෙලා මම පොලිතින් එක ගැලෙව මං හෙට යනවා.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 ඒ නිසා මේකේ තියෙන විදිහට පළවෙනි ප්‍රශ්නේ එකමයි තියෙන්නේ. පිට ගියේ හිත නැවත එනකොට එන්නේ එන දක්ෂකම වැඩෙනවනම් මේ එකක්වත් නරක දේවල් මේ කියලා මට කියතයි. හිත හැම වෙලාවෙම වංචනිකයි. يعني හැම වෙලාවෙම හැම කෙනෙක්ගේ හිත වංචනිකයි. භාවනා කරන යනකොට මේ වංචනිකත්වය එළියට දැනෙන්නේ නැත්තම් ඉදිරියට යෑම අපහසු වෙනවා. ඒ කියන්නේ අපිට එන කොයි දේත් අපි දාන්නේ අවාසියට. අරියාදුවට ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙනවා. නමුත් මේ කැතයිසිස් එකේ තියෙන කුණු එළියට දාන්න එපායි. එළියට දානද කොහොම සුද්ධ වෙන්නේ? ඉතින් එළියට දාපම කාගයක් රාගයට වෙනවා, කාගයක් ද්වේෂයට වෙනවා, කාය මොහය, පාගයක් මොහයට වැටෙනවා.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 දැන් මේ තන්ත්‍රය යන්නේ එක පැත්තකට. ඒක ඒක ඒක ෆෙනටික්. මේකේ ද්වේෂයක් තියෙනවා. පුදුම ද්වේෂයක් කරනවා. පුදුම ඒ කියන්නේ හිතා ගන්න බෑ. බුදුහාමරණ ගලකින් දමලා ගහන්න හිතෙන වෙලාවක් එනවා. මොකද්ද මේ කියලා හිතෙන වෙලාව. මේ මුළු ලෝකෙ මොනම කෙනෙකුටවත් ගෞරවයක් නැතුව යනවා. ඒ ඒ ඒගේ මුර්ග අදහසක් හරහා තමයි ගන්න. මේක ඇතුලේ අඟුලිමාලයක් තියෙනවා. මේක ඇතුලේ ඡණ්ඩාසෝකක් තියෙනවා. දුට්ටගාමී ඔක්කොමලා ඉන්නවා මේ ඩ්‍රාමාවේ. ඉතින් උන්ට රඟපාන්න දුන්නේ නැත්නම් උන් තරහ වෙනවනේ. උන් දෝනන වෙලාවට ඇවිල්ලා පොඩ්ඩක් සෙල්ලම් දාන්න ටිකක්. ආරක්ෂක බැම්මේ යටතේදී සෙල්ලම් කරන්න වෙනවා. ඉඩකලා. යටපත් කරොත් කෙරෙස් වෙනවා. බුදුරජාණන් කියන්නේ විවටෝ විරෝචතින පටිච්චන්නෝ යමක් සද්ධර්මයේ එලි කරොත් බබලනවා. වසංගන්න ගියොත් ඒක ඉතින් පෙන්ට් අප් වෙනවා. කැන්සර් එකක් එනවා. ඊට පස්සේ අල්සර් එකක් එනවා. එහෙම නැත්නම් ඇතුළට බහිනවා. මේක අපිට පුළුවන් නම් කල්යාණ මිත්‍රෙක් ඉදිරි පිට පාපෝච්චාරණයක් කරගන්න ආපත්‍ය දේශනාවක් කරගන්න මට වේදි මෙහෙම වෙනවයි කියලා හිතන අපි මොන්න තරම් නෑකමක් තියෙනවද කියලා එහෙම එකක් කතා කරන්න.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 පෙරුවන් සරණයි. ඒකෙදි ඇත්තටම ওই වගේ මේ දීකදී සම්ප්‍රදාන කූලව කියන්නේ කර්ම විඥාන පටිසන්ධි විඥාන කියලා තියෙනවා. නමුත් මේකෙදි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා චෛමේ වික්කවේ විඥාන කාය. ශරීර විඥාන හයයි තියෙන්නේ. චක්කුසෝත ගාහන ජීව කාය මන විඥාන පටිසන්ධි විඥාන කියන එක නැහැ. නමුත් දැන් ඔය පටිච්චසමුප්පාදේ උගන්වන ක්‍රමයට ඒක නැතුව කොහොමඩක්වත් විතර කරන්න බෑ. ඉතින් ඒක නිසා ඔය මේ භවංගේ පටිසන්ධි විඥාන කර්ම විඥාන වගේ දේවල් හරියට පොරොප්ප වගේක් ගහලා තමයි මේ තියරි කොප්පු කරන්නේ. අටුවාවට යනකොට එහෙ නැත්නම් අභිධර්මයට යනකොට. නමුත් මේ අපි කරගෙන යන්නේ කි ඔක්කොම සුද්ධ වශයෙන්ම පූර්ණ තීරේක සාරිපුත්‍ර සාන්ති ගෙනහැර පානවා විඥාන හයයි තියෙන්නේ.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 නමුත් ඕක බේස් කරලා ගන්න එපා. මොකද සාරිපුත්‍ර සාංශගේ ඔතෙන්ටික් එහෙම නැත්නම් සම්ප්‍රදාය අපේ හරියටම පිළිගත් ක්‍රමයේ තියෙනවා. ඒකේ විඥානේ ඔහම පටිසන්ධි විඥාන, කර්ම විඥාන ඒකත් අන විඥාන හයයි තියෙන්නේ ඔච්චරයි. ඒක නිසා ඒ විදිහට දාලා බලන්න කොහොමද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා අලුතෙන් වචන හදනවට වැඩියි.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 මේක අරමුණක් කියන්නේ. මේක මෙනෙහි කරන්න. මේකත් එක්ක කෙලින් වැඩ කරන්න. එතකොට ඉදිරි ගමන නැත්තම් පෙත ඒ පෙතට මං සලකුණු ටික තමයි මේ කම්මැලි ගතිය, නීරස ගතිය, එහෙම නැත්නම් බර ගතිය, තෝඳු ගතිය ඒක මෙනෙහි කරලා භාවනා කරන. එතකොට හරියනවා.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 ඒ නිසා ඒක මේ සම්මුති වශයෙන් එහෙම දැනගන්න බැරි නම් අපිට බහින්න බෑ වැඩේ. සම්මුති වශයෙන් දැනගන්න පුළුවන් ඒ ඥානෙට කියනවා සුතමේ ඥානෙ කියලා. නැත්තම් අසුවිරු ඥාන. පොතේ දැනුම කියලා කියනවා. දෙවෙනි ප්‍රශ්නය මේ ඥාන පිළිබඳව පළමුව ශ්‍රුතමය ඥානයක් අවශ්‍ය නේද?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 කරුණාකර මෙය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලමි. තෙරුවන් සරණයි. ළඟට යනවා කියන එක පොඩ්ඩක් බලපන්න. නමුත් එimhe කල්යාණ මිත්‍රක් ඇසුරු කිරීමෙන් නම් ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. සියලු දේ බහා තබලේ කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා නම් ඒ තරම් ප්‍රතිඵල තියෙනවා. ළඟ ඉඳගත්තයි කියලා හෝ එක විනාඩියක් හිටියයි කියන එක නෙවෙයි. කාලයෙන් සහ දේශයෙන් දෙපැත්තෙම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඉන්නවනම් 100%ක්ම තමන්ගේ Brahmacharya සිද්ධ වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. එහෙම නැත්නම් මේ ඉඳගෙන හිටියා කියන එක නෙවෙයි නම ඒකත් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය කාංශයක්. ඒකට සත්සං කියලා තමයි මේ Hindu ආගම උගන්වන්නේ. ඒක නිසා හුඟ දෙනෙක් හිතනවා අපි මේ දැන දින වල ගණිතවල භාවනා කරනට වැඩිය මේට අවුරුදු 2600 කට ඉස්සෙල්ලා සතුටචන් වහන්සේත් එක්ක සවැත්නුර ජේතවනාරාමයේ ඉඳ තිබුණා හොඳයි කියලා. ඉතින් අපිට ඒක නෑ කියන්න බෑනේ. ඉතින් එදා ඉඳලා පෙරදුනා දන්නෙත් නෑ. නමුත් දැන් මේ කරන එකෙන් අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙන්න තියෙන ඉඩ වැඩි. Taman සුදුස්සෙක් බාටපත් වෙනවා. කල්යාණ මිත්‍රයෙක් දැක්කොත් අඳුනගන්න. ඒ කල්යාණ මිත්‍රයට බාධා නොකර ඇසුරු කරන්න ඒක නිකන් වෙන්නේ නෑ. ඒක ලේසි නෑ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රයෙක් අඳුනගන්නත් Taman කල්යාණ මිත්‍ර ගුණ ටිකක් ඇති කරගන්න ඕනේ. කාගේ ළඟටද ගිහිල්ලා මේ වාඩි වෙන්නේ කියලා කොහොමද දන්නේ? කොහොම ලකුණක්වත් නැහැ. එහෙම කල්යාණ මිත්‍රෙක්. කල්යාණ මිත්‍රා දැනගන්නත් ගොඩක් කල් ඇසුරු කරන්න ඕනේ.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 ඒ වේදනාව දරාගෙන බණ අහගෙන ඉන්නකොට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. එයා දන්නවා දැන් මේ බණ කතාව දිගට යන්න නම් මම නලියන්න කරන්න නැතුව දිගටම අහගෙන ඉන්න ඕනේ. ඒ නිසා කයේ තියෙන වේදනාව දරාගෙන ඉන්න ඕන. ඉතින් ඒ වගේ දිග කතාවක් අහනකොට විශේෂයෙන්ම පුහුණුවක් නැති කෙනාගේ ඒකට තියෙන හික්මීම අර භාවනා කෘත්‍ය සම්පාදනය කළ දෙනවා.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 වේදනාවක් આવොත් භාවනා කරනවා නම් වේදනාවක් આવොත් ඒක දිහා බලාගෙන ඉඳලා ඒක අඩු කරගන්න පුළුවන්. නමුත් බණ අහන වෙලාවෙත් වේදනාවක් වෙන තැනකට යන නිසා ගොඩක් වෙලාවට ඉරියව් මාරු කරන්න ඒ අපි දන්න වේදනා. හුඟක් වේදනා බනට මේ යට වෙලා යනවා. අපි දන්නේ නැහැ. හොඳ හොඳ බණක් අහගෙන ඉන්නකොට අපි මෙච්චර වාඩිනවාද කියලා දන්නේ නැත්තරම්. ඒ නිසා ඒක ඇත්තටම ඒක ප්‍රතිඵලයක්. ඒ ලයිස් පුහුණුවක් නෙවෙයි. ඒ ඒ චිත්‍රපටිය බලන වෙලාව නැත්නම් හොඳ බණක් අහන වෙලාවදී අපි දන්නේම නැහැ. මේ සෑහෙන වෙලාවක් ඒක හිම ගත කරලා තියෙනවා. එතකොට ඒ ශික්ෂාවේ වැඩේ වෙලා. හැබැයි ඉඳලා හිටලා උග්‍ර වේදනාවකට හැසිරෙනකොටත් අපි පුළුවන් තරම් හෙබිල්ලේ සද්ද කරන්නේ නැතුව බණ ටික ඇහෙන්න ඇරලා නෙමෙයි කරන්නේ. එතන තියෙනවා අපි ළඟ මොකද්ද හික්මීමක් මොකද්ද ගෞරවයක් ඒ හැම එකක්ම තමයි මේ අපි මේ රිට්‍රීට් එකදී පුහුණු කරන්නේ.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 එලි කරන එක නෙවෙයි. දැන් දැනගන්න ඉස්සල්ලා අපේ තිබුණනේ සමතුලිතතාවයක්. පංචනිකන් දැනගන්න ඉස්සල් ප්‍රශ්නයක් උන්නේ නෑනේ. දැන් එහෙනම් දැනගැනීම වාතයක් ප්‍රශ්නයක් අවුලක්. එතකොට ඒ අවුල නැති කරගන්නේ කොහොමද? අවිරුද්ධ ප්‍රතිපදා. ඒ කියන්නේ ඒක එන බව දැකමින් ඉන්නවා. නෑ නෑ ඒක ආවා මම දන්නවා මේ වෙලාවේදී මෙහෙමයි විය යුත්තේ කියලා නමුත් අනික ස්වභාවය කට්ටි කියනවා එහෙමනේ අනිත් පැත්තට වෙන්න ඕනේ කියලා. ඒත් එතකොට මේ වෙලාවට අවිරුද්ධ විරුද්ධ නොවීමේ අදහසින් ප්‍රශ්නයක් නෑ මම මේ ස්වභාවයේ ඉන්නකම් වැඩි ඡන්දේ පැත්තට තියෙන තාක්කල් දරුවන් හඳා කරන්නේ මේ බන්දා. ඒකට බුදුහාමුදුරු ඉඩ දීලා තියෙනනේ. සාමීච ප්‍රතිපන්න අරණ ප්‍රතිපදා අවිරුද්ධ ප්‍රතිපදා අපන්නක ප්‍රතිපදා අපි දැන් සම්මුතියකනේ ඉන්නේ.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 ඒ එහෙම නැත්තුව ගියොත් අපි කියන මූල ධර්මවාදී කියලා. ධර්මෙ පමණමයි කිසි කෙනෙක්ගේ මත පිළිගන්නේ නැහැ. හරිනම් හරිද නැත්නම් ජිහාඩ්. නැත්නම් හරාකිරි. එහෙම නැත්නම් අරගෙන මැර. ඒක බුද්ධ ධර්මේ නෑ. ලෝකයේ මෙහෙම වෙ යුතුයි කියලා නෑ. අපි අපි ගියා නම් සමාජයකට ඒක මගේ දුර්ලභම නිසා මට යන්න උනේ. සමාජයේ තියෙන පවතින norms තියෙනවනේ සමාජයේ තියපත් කරනද සම්මුදේ. ඒ අනුව කටයුතු කරන තමන්ට අවශ්‍ය නම් ඒක වෙනස් කරනවා. හැබැයි මේ මේ වෙලාවේ නෙමෙයි. පස්සේ කතා කරලාගෙන මෙන්න මේ මේ විවස්ථා අඩුපාඩුකම් තියෙන එක හදන්න ඕනේ. හැබැයි අර වෙලාවේදී තමයි ඒකට යටත් වෙලා ඉඳලා තමයි සමාජිකත්වයේ තාවු කරගෙන තමයි ව්‍යවස්ථාව හදාගන්නේ.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 දැන් හොඳ නැහැ නිසා මං කව මට ඕව අහලා වැඩක් නැහැ. මට උණු වෙන්නේ නැහැ මේක. යමක් දෙන්නක මට කැපත් නැහැ. ඒ වගේ මට මන්න මේක ලොක්කම මම ලියුමල් ලියන ගබඩාර ගිහලා ඕන දෙයක් අරන් ඵලයන්. ඊට පස්සේ ඇවිල්ලා මට පේනවා එන දිග කැට් ස්කෑනින්ග්ස් මෙවගෙන උගේ මේ ගේන එකයි ඔළුවේ පිළිකාවක්. මම කවදාවත් දැකලා තිබුණේ නැහැ X-ray එක CAT scan. ඊට පස්සේ ඌ කිව්වා මෙන්න මෙහෙම මෙහෙම මෙහෙමයි මේක තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් මං ඇහුවා දැන් ගෙදර යුම් ත්‍රස්තවාදී මරුවා. එකම කොල්ලා හිටියේ ඌටත් ලියුකේමියා. දැන් උඹෙත් ඔළුවේ පිළිකාවක්. මේක දැන ගැනීමට කනගාටුවක්ද සතුටක්ද කියලා. ඌ කිව්වා සතුටුයි කියලා. ඌට සත්‍යයක්වත් අතේ නැහැ. දැන් අපිට වෙන්නේ සාමාන්‍ය මොලේ පිළිකාවක් කියලා මේ හංගහන කන මිනිහට ආවට පස්සේ ලොකු කනගාටුවක් නෑ. ඊට පස්සේ මං කිව්වා එහෙමනම් පුතෝ උඹ ඉගෙන ගන්නවක් මට තියෙනවා. ඔය ගණදෙන කෝක උනත් ඇයි කියලා.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 ගොල්ලත් එක්ක කාලේ මැරෙනවා ලියුකේමියා. ඉතින් මොකෙන්න මේක සතුටක් කියලා. ඉතින් සාමාන්‍ය සමාජ වෙන දෙයක් නෙමෙයි. දැන් ඔය කතා කරන්නේ ඒක දැන ගැනීම කනගාටුවක් වෙලා. මට කැන්සර් හැදුන වෙලාවේ මට බයක් දුකක් ඇතිුනේ නෑ සම්මහ. හැබැයි මට මට මං සම්මහදී මං හිතලා තේරුන්නේ නෑ මං කිය. මට හිතෙන්නේ දැන් මගේ වංචනික හිත මම සමහර හිතන එක නෙමෙයි කියන්නේ. මම කියන එක නෙමෙයි කරන්නේ සමහර වෙලාවට. ඉතින් ඒ ඉස්සර ඒක දැක්කේ නැහැ. දැන් දකින්නකොට මට හරි බයක් ඇති වුණා කාලෙකදී. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේ මං කරලා ලිව්වා. එතකොට ඉන්නේ ඒක හරියට එනවා. මට ලෙඩ හැදුනා කියන එක ඒක මට කිසිම මං ඔය කියන්නේ කායික ලෙඩේ මානසික ලෙඩේ පටලවගෙන කොයි එකත් එකයි. ලෙඩේ රෝග ලක්ෂණ දැනගත් එකද වැරද්ද? දන්නේ නැතුව ඉස්සර ඉන්න කාලේ මොකක් ප්‍රශ්න තිබුණේ නැහනේ. දැන් වංචනික ධර්ම දාන්න.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 ඩයග්නයිස් කරපු එක දුකක් වෙන්න බෑ. මොකද ඊට පස්සේ අපි දන්නවා මේ අනික් කෙනත් මේ වැඩේ තියෙනවා. ඒ මනුස්සයා කිසි කරදරයක් නැතුව හොර කාලා බිලා ඉන්නේ ඌ දන්නේ නැහැ. ඌ ට්‍රේස් කරලා නැහැ තාම. ඒතර ප්‍රශ්න දෙකක් නේ එතන. එකක් ලෙඩේ තියෙන බව දන්නේ නැහැ. ඌ දන්නව දැනගත්තට පස්සේ ඔහොම ජොලියේ ඉන්න බෑ. දැන් මම අඩු ගානේ ලෙඩේ දාන්නවා. මට තේරෙනවා මම දැන් ඉන්නේ ගුලක් උඩ කියලා. කල් රත්විච්ච කබලක් උඩ කියලා. ඉතින් මේ නිසා අපට ධර්ම ගමනට ලොකු රුකුලක්. ඒක මේ උපකාරක ධර්මයක් වෙනවා. නිතරම තේරෙනවා කොමන නැටුම් කෙලි කවට සිනාදා. අපි hina වෙනවා කතා කරනවා තමයි. ඒව නිකන් හීනෙන් දොඩවනවා වගේ වැඩ. මේ ඉසගිනි ගත් එකෙකුට උල තිබ්බ උදාහරණ කියනවා දිවැසුල තිබ්බ එකට මොන මරණිදිද කියලා. මේ මෙතනින් ගිහිල්ලා මෙතනින් උල උඩට ඇවිල්ලා තියෙනකොට ඕකේ ඉලිලා බුදියන්න පුළුවන්. ඒ වගේ තමයි භාවනා කරනකොට අපිට නිින්ද යනකොට වෙන වෙලා කරනකොට හිතන් තියෙන දිවස් වල තිබ්බ එකට මුල මරණෙදිද. ඉතින් මේක ආපුවම මේකට කියනවා සංවේග කියලා වචනේ පාවිච්චි කරන්නේ. මේ සංවේග නිසා කෙනෙකුට සියදිනස ගන්න පුළුවන් කෙනෙකුට නිවනට වේගයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වේගය ඇති කරන එකන නිබ්බිදාව ප්‍රඥාවට දා ගන්නවා. අර එකන නිබ්බිදාව සෝකිට දානවා. සෝකඩදාමේ කරාට සීදීනස ගන්න හෝ කව කෙනෙක් මරනවා විභවසන්නවා කියන එක එච්චර ලොකු අමාරු දෙයක් නෙමෙයි. සීදීනස ගන්නවා කියන එක. නමුත් ඒක ධර්මපැත්තට දා ගන්නවයි කියන එක දැම්මට පස්සේ මේ මනසට අමානුෂික ශක්තියක් එනවා මේ සාක්ෂාත්කරණයට.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 ඕක ප්‍රමෝදයක් කරගනින්. ඕක සතුටක් කරගනින්. සති සම්පජඤ්ඤයට අරමුණක් කරගනින් සුඛයක් කරගනින්. මේක එනකොටම දැනගන්න ඕනේ දැන් සති සම්පජඤ්ඤය පිට යන්න බෑනේ දැන්. මේකම කරගත්තාම අර හිඟන්න තුවාලේ පෙන්ලා කීයක් හරි හම්බ කරන්නේ. ඒ තුවාලේ මැස්සෝ අහන තරමට ගඳ ගන්න තරමට ලාභයි. එවිට අපි මේ සංසාර රෝගේ කිසි වසංගෙල්ලක් නැහැ. අපි ලිප්ස්ටික් කියුටෙක්ස් ගෑවිල්ලක් නැහැ. මොකක්වත් නැහැ. තියෙන විදිහට තියෙනවා. ඒකේ ස්වභාවයනේ. එතකොට තේරෙනවා මේක මොන විදිහේ ආලවට්ටමක් මායෙ මැද්ද දාගෙන ආවේ. දැන් ඒ ඔක්කොම ගැලවිලා ගිහිල්ලා. ඒ බෙස්මෙදපෝ ගැලවිලා ගිහින් ප්‍රകൃතිය පේනවා. ඒක දරා ගන්න බෑ. දරා ගන්න සමා වෙන්න මේ මේ දුකක් තමයි. නමුත් ඒක දැරිය හැක්කක් කියලා කියනවා. ඊයේ ලලිතයි මයි සාකච්ඡා කරේ ඊයේ හැන්දෑවේ වහින්න පටන් ගත්තනේ. ඉතින් ස්වාමීන් වහන්සේලා අර කාන්දේටිය ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා තුනයි. කුටියට සොමනතන ස්වාමීන් වහන්සේ මෙතන හිටියා.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 ඉතින් වංචනික කර්මයක් තිබ්බයි මොකෝ. ඉතින් ඒක <laughs> දැන් අද මේ අපි කතා කරන්නේ මේ කතා කරන්නේ වසංගන්න නෙවෙයිනේ. හෙලි කරන්නනේ. මේ හෙලිකරන ලස්සන දෙයක්වත් මලක්වත් සුවඳක්වත් නෙවෙයිනේ. මේ හිතක පැහැවෙනකොට කුණු ගඳ ගන්න මේ අපි කලයක් ගන්න. ඒක පැහෙන වෙලාවට ඒක ගෝඩ හැලියක්. ඒ තුලින් තමයි මන්දිසාරය හැදෙන්නේ. ඉතින් ඒක නිසා ගෝඩයි මන්දිසාරය කලවම් කරන්න ඕනේ. පස්සේ ඒක නිසාන්නේ කරලා මන්දිසාරට ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් කියන මෙහෙම නොදැනෙනව නම් කෙලස් කැපෙන්නේ නැහැ. පැහැදිලිවම කියනවා එහෙම නැතුව සාන්ත දාන්තව හරියට ඩිප්ලොමැටිකලි වැඩ කරනවා නම් සුමුදුවට යනවා කියන්නේ කෙලස් කැපෙන්නේ නැහැ. ඉතින් නිකන් ඔබ සෝබණයක් කරලා තියෙනවා ටයිම් වේස්ටිං. ඒකයි ලලිත මගේ හිත හොඳන් කරනවා නෑ නෑ අඬලා ඔයා ඒක කිව්වේ හිතලාමනේ වැස්සේ. ඒ කියන්නේ තව දවස් තුනක් තියෙනවනේ රිට්‍රීට් එකට ඒ ඒකයි එතන ප්‍රශ්න තියෙන්නේ. දැන් දාමල ගහලා ගියොත් එහෙම තරහ වෙලා දැන් ලලිතට එන බරක් එනවනේ. තව දවස් දෙක තුනක් අදින්න තියෙනවා. මම කියනවා තම්මුන් කන්නේ කරන කඩප්පුලිකම තියෙන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. නෑ මොන පිසුද ස්වාමිනාසික යුතුයකමනේ කුඩයක් ගේන්නේ. ඒ ස්වාමිනාස මේ කුඩයක් ගේන්නේ නැතුව මේ සංවිධානය කරන මිනිසුන්ට ගෙනලා උකුලේ නලවන්නේ යන්න කියනවා. ඒ ඒ මව්ගුණය කියලා තියෙනවා අම්මා කෙනෙකුට. අම්මා කෙනෙකුට මාතා පුත්තික බය කියලා දැන් ඔය පාරයිනේ සිලව් කව කව ඉන්නකොට වාහනයක් આવොත් රිලෙවි මුකුත් බලන්න පැකිය ගත්තා. ඊට පස්සේනේ කල්පනා කරන්න පයින් නැහැටි. පළවෙනි දේ ඊට පස්සේ Tamange පරණේ ප්‍රශ්නයක් නැහැ ඒ වෙලාවට. ඒක ඉබේම හැදෙනවා. දරුවා ගැනිල්ලයි තියෙන.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 උපස්ථායකෙක් හැර වෙන කෙනෙක් යන්න බෑ. ඉතින් එතකොට පේනවා ටිකක් වියලි පපුවක් එහෙම නැත්නම් දෙතමනයක් නැහැ වගේ මේ ඥානාරාම සංඥානාරාම කියන ඉතාමත්ම නිවිච්ච බොහෝම සනසිච්ච මාතෘත්වයක් තිබුණ කෙනෙක් හරියටම ලියලා තියෙනවා. පින්නපාතේ වඩන වෙලානකොට පාත්‍ර කුටියට ගියාම ලොක්ක එනකන් ඉන්න එපා. ආවේ නැත්තම් යන්න කියන්නේ ඊටපො කට්ටිය පෙළ ගහන්න යන්න. ලොකු එක එනකම් බලන්න යන්න එපා. එහෙම කරන්න ගියාම අර ලොකු එක නාගේ වැරද්දට ඔක්කොමලා ගෙවන්න ඕන. මොකාවත් සමම්පිච්ච නැහැනේ ගැටපිච්ච ගන්නේ පූජාව කරපන්. සමම්පිච්ච එනකම් බලන්න. ඉතින් ඒක දැන් ඒ Nissan වනේ තියෙන වැඩ පිළිවෙල වෙන තැන් වලට ගියාම මට පේනවා වෙනමම තාලයකට යන්නේ. මට ප්‍රශ්නයක් නැහැ ෆිට වෙන්න. හැබැයි මම 100 200ක් වගේ කරනවා Nissan වනේ වැඩ පිළිවෙල බාහිර දක්ෂයි. අපි මෙතෙන් ආවේ කවුරුත් එක ගනුදෙනු කරගෙන මගේ වැඩේ කරගන්න අනික කට්ටියත් මගේ පාරේ යන කට්ටියක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කට්ටියගේ හුරතල් බල බල මට අඤ්ඤම් පඤ්ඤම් බෑ. මේ ඒ දෙක අතර මම දෙකම හොඳටම දන්නවා. මට නම් ඒක ෆිට වෙන්න ගන්න මම දන්නවා මගේ හිත නොකෑමන දහ වතුර පට්ට වතුර හිතක් තියෙන්නේ. ඉස්සර ඕක වසංග කරනවා. මගේත් එහෙම සම්. ඉතින් දැන් මට කිසිම වසංග ගන්න හේතුවක් නැහැ. මොකද මේ ක්‍රමේ හෙලි කිරීම නිසා මට තේරෙනවා මට කතා කරන්න ලේසි. ෆ්‍රික්ෂන් එක නෑ. කොමියුනිකේෂන් තියෙනවා. අනිතික බුදුහාමුදුරුවෝ සුද්ධෙටම සූත්‍රවල ලියලා තියෙනවා. මේකට මුණ දෙන්න ලේසි නෑ. හොඳ පෞරුෂත්වයක් ඕනේ. ඒකෙන් පෞරුෂත්වය වැඩෙනවා. ඒ වගේම මේ දුක විඳින තව කෙනෙකුට ආන්සරයක් වෙනවා මේක. ෂෙයාරින් වෙනවනේ. අපි ළඟ තියෙන මේක වසංගකන ජීවත් <coughs> සදාචාරය කියලා අපි කරන්නේ වසංගන එකනේ. ඉතින් ඒක ඉන්ටර්නලයිස් <clears throat> වෙලා කැන්සර් කාසිනොජෙනික් වෙනවා. මේක ඒ වෙලාවෙම නිකන් මේ පාරයන් පාරමෙත වමන කරනවා කරන්නේ පිට වෙන වෙලාවක් එනවා ටිකක් පිළිවෙලක් ඇතුව ඒ වෙලාවේදී කියන තැන හොඳටම යන්න ආරම්භ. අවසරයි සවන්දාස් රබවන්සේ මේ දින කීපයකට කලින් බනට කිව්වා යම්කිසි ක්ලේශයක් තමගේ මනසේ මතුවෙනවා නම් ඒක දිහා බලලා තමන්ට එක කුසලයකට හරවගෙන ඒ හිත ඇතිවෙච්ච හේතුව ගැන හිතලා තමන්ට එකට කුසලයකට හරව ගන්න පුළුවන් කියලා. ඒක මේ මේ අනුලා කියන්නේ මේ වගේ අවස්ථාවක් නේද ස්වාමීනි?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 පසර දාන්න වෙලාවක් නෑ. පසර දාන්න ක්‍රම තියෙනවා. සීලෙන් පසර දාන්න පුළුවන්, සමාධියෙන් පසර දාන්න පුළුවන්. ඒ වගේ කරලා තියෙන පොඩ්ඩක් ඒවා මේ මේ හිප්නොටයිස් කරලා නැත්නම් ඇනස්තීෂියා දීලා පොඩ්ඩක් නතර කරත හැකියි. විපස්සනාදී කෙලින්ම ෆේස් කරනවා. ඒ ෆේස් කරනකොට අනිත් ඔක්කොම ඉන්නේ විපස්සනා ලෝකෙක නෙවෙයිනේ. ඒකෝර තමයි තනි වෙනවා. තමන් දන්නවා කෙලින්ම තමන් කෙලින්ම ඩීල් කරන වෙලාවක් යන්නේ. අනික් වල කරලා දෙන පස්සේ නම් ආරක නිසා මේක නිසා කියලා සමත ක්‍රම වලින් සප්‍රෙස් කරන සප්‍රෙස් කරන යන ක්‍රමයක්. ඉතින් ආගම ගොඩක් බරයි සප්‍රෙස් කරන ක්‍රමේ.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 ඇත්තට උඩු හිත යටි හිත කියන එක මේ බටහිර මානසික විද්‍යාවදි මත කරගත් එකක් අපේ තේරවාදයේදී ඊටවිටික විස්තරයි අපේගේ කෙලෙස් මට්ටම් තුනක් තියෙනවා පරිඋත්තාන භූමි අනුසේ විචිකම භූමි පරිඋත්තාන භූමි අනුසේ භූමි කියලා. ඉතින් <clears throat> උඩු හිත කියලා කියන්නේ විචිකම භූමිය අපි මේ සමාජයේ කරන සතුම් මරණ හොරකම් කරන වැඩ. අනුසේ භූමිය කියලා කියන්නේ හුඟක් වෙලාට යටිහිට නම් තතරමැද පරිඋත්තාන භූමියක් අපිට තියෙනවා සමාධිය තියෙනවනම් මේක පේනවා සමාධිය තිබුණා පේන්නේ ඒ වගේම ස්නායු ශෛල්‍ය විද්‍යාව නැත්තම් මොළයේ පිළිබඳ කරන දකුණු මොළ අර්ධගෝලයත් වම් අර්ධගෝලයත් අතර සම්පූර්ණ දෙන්නෙක් ඉන්නේ. ඒ ඒ දාර ජිල් බෝල් ටේලර් එකේ ඒක තමයි පෙන්වන්නේ මොළේ පෑදෙලොම අරන් බලනකොට කැලි දෙකක් තියෙනවා. ඒකේ 1819 විතර හොයාගෙන තියෙනවා මිනිහෙක් ඇතුළේ අඩු ගාණ දෙන්නෙක් ඉන්නවා. ඒක අඩුම ගාණ. ඊට වැඩි බර ගාණක් මේකේ ඉන්නවා. ඒ දෙන්න තන්නේ ක්‍රම එකිනෙකා යටපත් කරගන්න. යම් වෙලාවට සමස්ත පිළිගන්න නිර්මාණශීලී ආයතකම තර්කහිත යටපත් කරනවා. ඒක නෙවෙයි වෙන්නේ හුඟක් කරලා.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 සම වුණාට පස්සේ නිවන් දකිනවා. නිවන නැති එකක් නෙවෙයි. මේ ඇත්ත යටපත් වෙලා ඉන්නේ. මේ ඇත්ත බලවත් දුෂ්චරිතයක් විසින් යටපත් කරගෙන. ඒ අපේ එක එක ක්‍රියා නිසා. නමුත් මේක යටපත් කරන්න බැරි තරම් විශ්ව ශක්තියක් එතන තියෙනවා. ඒ නිසා ඒකට ඉන්න ලැබුණොත් මේකෙත් කියන විශේෂයෙන් ප්‍රතික්‍රියාව නැතරනොත් මෑ නැගිටිනවා.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 නෝ අතේ අර තියාගෙන ගත කරන්නේ. ඒ පද්ධතිය හැදිලා තියෙන හැටි. ඒ වගේම තමයි මොලේ තර්ක මොලේ ගහපා දෙන මොලේ අර సౌందර්යය සම්පූර්ණ යටපත් කරන කාබාසිනියක් යන තින පුත්‍රජානන්ත බොහොම අහිංසකෝ කියනවා. උඹට ඒක ඕනේ අලුත ඒක තියෙනවා. මේකේ තියෙන බලපෑම නපුරු බලපෑම ප්‍රතික්‍රියා කරන ගතිය නතර කරපන් නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව ගනි. විරුද්ධ වෙන්න තීරපන්. මෙයා නැගිටිනවා. ඉතින් එතකොට මේ දෙන්න සම වුණාට පස්සේ අපිට ගැටුමක් නැහැ. දැන් තියෙන බව සම්පූර්ණ අසාධාරණ ආර්ථික විසම බෙදිලා ගිහිල්ලා පුංචි ප්‍රදේශයකට වැඩි බලතලයක් හම්බ වෙලා අසාධාරණයක් මේකේ තියෙන. ඒක තමයි එළියේ තියෙන බාහිර සමාජයේ තියෙන එකමයි. ඉතින් ඒක ඔය යටිහිත උඩුහිත හරත් විස්තර කරන්න පුළුවන්. නමුත් සර්වඥාන්සේ විස්තර කරන්නේ මේ කෙලෙස් භූමි හරහා. ඒක ස්වාමීන් වහන්සේ ඒ සංගවිච්ච චරිතයත් ඒ යට කෙලෙස් විදිහට තියෙන්නේ. සංගවිච්ච චරිතයත් දැන් දැන් මම නේ අපේ ඇබ්බැහි ටික. තවත් සත්‍යයක් තියෙනවා.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 දැන් පැතිපෙන මේ පිට කරනවන්ත එකක් මේ තා කරනවන්ත දෙයක් මේ දෙකමත් මේ ප්‍රകൃතිය කියනවා. දැන් අපි හිතන්නේ කරනවන්තක ප්‍රകൃතිය කියලානේ ඒක නෙවෙයි. උනස් ගන්න මේ තාම නිින්දේ ඉන්නේ. නිින්දෙන් නැගිටපු දවසේ තේරෙයි. අපි අරයා හොඳයි මෙයා හොඳයි කියලා කිව්වට දෙකක් බෙදෙනවා කියන්නේම කක්කා. මේකේ යුනිටි එකට එන්න ඕනේ. ඒකත් ඒකට එන්න ඕනේ. ඒකත්ට එන්නම් තේරුම් ගන්න ඕනේ මේ දෙක බෙදීම හරහා තමයි විඥාණය තමන්ගේ අධිරාජ්‍ය පවත්න්නේ. හොඳ නරක දෙක හරහා. හොඳයි කිව්වත් නැහැ, වඩායි කිව්වත් නැහැ. අර්ශලෝක ධර්මේ කම්පා නොවෙන හරි වැරදි හොඳ නරක යසාසස දෙකටම නොසලෙන මනසක් ආවම අපි සමාජයෙන් කොන් වෙනවා. සමාජයේ තියෙන තනි ක්‍රම කලසුදු ભેදයක් නේ. අපි කියන තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදා නැත්නම් සාමාන්‍ය වචෙන් ගාලල්ල. ඒක උනා ගාලල්ල මේක ගාලල්ල. ජීවිතකොට අපිව ගන්න නැහැ කිසිම වැදගත් තියෙන. එතකොට ඉගෙන මීයා කවි ඔළුව නරක් කරලා තියෙන කොයි එකටත් හොඳයි කියන කොයි එකටත් ප්‍රතිවිරුද්ධ වෙන්නේ නැහැ.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 You can't because of the urge. From where? This is what you call defilements. මොකද මම මගේ ඇක්ෂන් එක දැක්කේ මම ලලිතට කිව්වා ලලිත වහිනවා නේද කියලා. හැබැයි ලලිත යන ඉස්සෙල්ලා වන්දිමු. ආහා ඒ කියන්නේ ලලිත එක එක දාගන්නේ කියලා. ලලිත එක දාගන්නේ කියලා. ඒක එතන මේ අපි හැම වෙලාවෙම මේ natural selection එකේ opportunity එක ගන්නනේ හදන්නේ. ඉතින් ඒ opportunity ගන්න එක ඇත්තටම සමාජයට හොඳයි. නමුත් ਸਰවඥාන්සේ මැද ඉඳලා කියනවා be mindful and mind own business මොකද්ද මේ හදිස්සිය මේක දැවෙන ගතිය මොකද්ද එච්චරයි ඒ ඒ හදිස්සිය වෙන දැවෙන තැවෙන ගතියෙම පේනවා මේක මේ opportunity එක drag කරගන්න කඩහ ගන්න ඒ කියන්නේ අපි අවස්ථාවාදී වෙන්න තියෙන ඉකොනොමිස් වල තියෙන supply demand tier ටිකක් වැඩ කරන. ඉතින් මේක දැක්කට මන්නම් කිසි දෝෂයක් දකින්නේ නැහැ. අනිවාර්යයෙන්ම දකින්න ඕනේ Taman තුලම. ඊට පස්සේ බලන්න අපිට කොහොම ගිහිල්ලා ගැලවෙන්නද මේක දැන්? අපි ළඟ වැලියුස් තියෙන ස්වාමීන් වහන්සේ අපිට වැඩි ලොකුයි. ඉතින් ඒ තියෙන තාක්කල් අපි ඉතින් අපි දන්න ඔක්කොම මිනිස්සුයෝ. මට කරයුත්තක් තියෙනවා. මේක කරන්න ඔය කලබලේ තක්කමුක්කෝ කියන්නේම කොරස් කටේ අත දාගන්න බැරි තත්යකටපත් කරලා එයා කරන්නේ අනික් කටටත් ඒක ඒ අනික් කටට හැංගීමක් නැහැ හැක්කමක් නැහැ කියලා ඒගොල්ලන්ටත් අර සෝරි කරන්න හදනවා. හොරි බෝ කරලා. ඒත් කියන්න බෑ. ඒක ඒක විතක්ක සංඨාන සූත්‍රයේදී විතක්ක සංඨාන සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්නනවා උඹ මේ වගේ හදිසියකදී දුවයි. දුවල යනකොට උඹට තේරෙයි තා වෙලාවක මම ওই ඉස්සර ගිල්ල මේ කහලක් තියෙනවා මම ගියයි කියලා අන්තිමනෝකේ වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මෙච්චරම දුවන්න ඕනේද? හිමීට ඵලයන්කෝ කියලා හිතනවලු. හිමීට යනකොට යාට හිතනවලු දැන් ගින්නක් හටගෙන මිනිස්සු දුවනවා. තමනුත් දුවනවා. නැතර ওই ගිය මිනිස්සු බලාගෙන ඉන්නේ නැත. හිටගෙන ඉන්න හිතන. හිටගෙන ඉන්නකොට හිතනවලු කොහේ හිටගෙන ඉන්නව ඉඳගෙන හිටපන්කෝ කියලා හිතනවා. හොඳට සැතපෙන්න හිතනලු අන්තිමට ඒ වගේ විතක්ක සංඨාන කියලා කියන්නේ තක්කු මුක්කුව ස්ථාවර කරන්න ඕන.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 එයා කරලා දෙන ගතිය නිසා අපිට ඉහිලුන් නැතු වෙනවා. ඉසගිනි ගත්තකෝ වගේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක්. ප්‍රපංච කියන්නේ ඕකට. ඉතින් ඒක දැක්කලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියන්නේ එක්කෙනෙක් කවුරු හරි පතුරු ගහලා එළියට දාන්න ඕනේ මේක මෙන්න මේමයි. ඒක නැත්නම් අපි උන්කක් කියලාට ඕව වසාගෙන ඕව සාකච්ඡා නොකළ යුතු දේවල් නැත්නම් අපේ තියෙන අඩුපාඩු ගන්න නෑ. මානවයාගේ තියෙන මනුස්ස හිතේ තියෙන අඩුපාඩු. එකෙක් අල්ලගෙන එලි කරනවා අනික කට්ටිය බුදුහාමුදුරු කියන එලි කරපු එක ධර්මානුකූලයි කියලා. එලි නැකරුවොත් කෙලස් වෙනවා. ඒක නිසා විවටෝ විරෝචති. එලි කිරීම තමයි බුදුහාමුදුරුගේ දෙන දක්ෂකම. ඉතින් මොන වගේ විකල්පයක්ද කියන්නේ? දැන් මෙතන වෙනකොට ඇවිල්ලා එනකොට ඇක්ෂන් එකට ගිහිල්ලා ඉවරයි. දැන් අපි කරන්නේ ඒක. මේ මේ සාකච්ඡාවෙන් කරන්නේ ඒක. ඒ මේකෙන් ප්‍රතිඵල ලැබුව දවසට දෙවැන්නේගේ සහයෝගය නැතුව Tamanටම තේරෙන්න ගන්න. විතක්ක සංඨාන සූත්‍රය ඒක තමයි බුදුහාමර කියන්නේ. ඔබට වේගෙන් දුවන වෙලාවක මතක් වෙයි. තටමඬ දෙයක් නෑ. ඒක නතර හිමීට ඵලයන්. ඉඳගනි සැතපීලා හිටපන්. එතකොට Tamanට තේරෙන පටන් අර ගන්නවා අවිරුද්ධ ප්‍රතිපදාව ප්‍රතික්‍රියා නොකිරීම එක සැරේ කරන්න බෑ. ඒ හරන වේගය එනකොට අපිව නැගිටවන අරගෙන යනවා. නමුත් මගට ගිහිලා එහෙම calm down වෙනවා. අර පටක් ගිය කියලා තමන් වෙතට එන ගින්නකට පුංචි ගින්නක් ඒ පැත්තට පත්තු කරලා අරනවා වගේ සතිය වැඩ ගන්න පුළුවන්.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 ඔය පරිශන දාන දාන වඳින්න හිතනවා බුදුහාමුදුරන්ට. ඒ තරම්ම තමන්ගේ සාරා සංඛ්‍යා කල්පලක්ෂයක් පුරා ඒ කරගෙන ආපු හැම අත්දැකීමක්ම මේ අවුරුදු 45 ඇතුළත අනික් කෙනෙකුගේ දැන ගැනීම සඳහා හෙලි කරලා තියෙනවා. කියෝලා බලන්න ජාතක කතා. ඔය එකක්වත් වාර්තාගත නොවිච්ච තැන් තියෙනවද කියලා හැම එකම වාර්තාගත වෙලා තියෙනවා. එදිනදා ජීවිතේ පෞල් ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ජාතක කතාවකින් බුදුහාමුදුරුවෝ ගෙනහට බලන මටත් මහින් යෝක වෙලා තියෙනවා. අපි ඒක වසංගන්න කියලා තමයි මේ පිළිකාව බෝ කරන්නේ හෙලි කරපුවාපු ගම කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන වාසිය එකයි. අපි දන්නවා කල්යාණ මිත්‍රය මේක මිස්යූස් කරන්නේ නැහැ කියලා.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 ඔය කෙලස් ප්‍රහාණ කරන ක්‍රම පරිවර්ජනා පටිසේවනා එක එක ක්‍රම තියෙනවා. එකම ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ. සමහර ඒවා කිරීමෙන්මයි ඒක ඉවර කරන්න පුළුවන්. සමහර ඒවා එන්ඩිසල නතර කරලා. සමහර ඒවා ඥාණයෙන් අවබෝධ කරලා හැබැයි ඒවට වර්ග බුදුහාමුදුරු දීලා තියෙන අනිදර්ශන මෙන්න මේ මේ තැන් වලටයි මේක යදන්නේ හැම එකම හැම එකටම දාන්න බෑ හත් ආකාරයක් තියෙනවා හත් ආකාරයෙන් පාවිච්චි කරන්න ඕනේ මේ අපි කතා කරන්නේ එකෙන් එක ක්‍රමයක් මේ අපේ අපේ යන්ත්‍රේ අපි හරහා පින් වලට හෝ පව් වලට ඇදගෙන යන හැටි සම්මුති ලෝකයට ආපහු ගියාට පස්සේ ස්වාමිනාස දැන් පැනලා කාටවත් උදව් කරන්න යන්නේ නැතුව කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් විතරක් අපි ඉදී සතුටින් කරන්න උත්සාහ කරොත් පරිස්සම් වෙන්න පුළුවන්.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 ඉතින් අන්තිමට දරුවෝ අම්මට තාත්තට පයින්නවා. පොඩ්ඩක් හිටපන් ඒ දැන් මේ අර අන්ලොක්කට මං එනකොට බබා හම්බ වෙලා. ඉතින් කියනවා මේ බබාට කිරි දෙනකොට අතේ තියන කිරි දෙන්න එපා. එතකොට බුදිනවා. බබා ඇඳේ තියලා පාත් වෙලා කිරි දීපන් කියනවා. එතකොට බඩ පෙන්නකම් කිරිපොන සීතලේනේ ඉන්නේ. උරුතල් කරන අනිය බබේ ගීපන් කියනකොට ඒක කිරිපොන එක නතර කරලා බුදිය ගන්න. ඊට පස්සේ ආයෙ තව ටිකෙන් හැලා ආයෙ කිරිල. ඉතින් කිරි ඇඹුල් වෙනවා බඩේ. බබා බිම තියලා ඇති වෙනකන් කුරුල්ල වරේ මේ බලන්න ඕ බඩගිනිලා කෑ ගහනකම් අපි බඩලු බල්ලු ඇති කරන්න ගියාම කිරි එකක් ළඟ තියලා තියෙනවා. අරුන් ඇති තරම් බොනවා කිරි එකක් කුණු වෙනවා. අන්තිමට බඩ කැක්කෝ. බැල්ලියක් කවදාකවත් බලන්න තනේ බුබේ ඉඳ දිගසල දාලා යන හැටි. උන්ගේ තියෙන ඒ අවශ්‍යතාවය. ඒ ඒකේ ද්‍රව්‍ය වල හිග භාවයත් එක්ක ඒක එන්නේ. හොඳයි අපි අරගෙන තියෙනවා මම හිතන්නේ. ප්‍රශ්නය. හොඳයි ඉදිරිපත් කරනවා අපි විනාඩි 5ක් වැඩි වැඩි කියන්නේ 35ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කරන්න. සහ අපිට මට ඉවර කරන්නත් බැරි වුණා ඊයේ ප්‍රධාන මුල් කර්මස්ථාන යටතේ භාවනා කරපු විදිහ ගැන කියන්නත් බැරි වුණා. ඒක කියන්න දැන් කමක් නැද්ද නැත්නම්?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 ඒ ඒක දැනුණා හොඳටම. ඒ දැනෙන එකත් පස්සේ ඊට පස්සේ ඒවා ආයාසයක් ගත්තේ නෑ. ඒක ඉබේම ප්‍රතිනවා හුස්ම නැති වෙලා ඉන්න බෑ ටිකක් වෙලා. නිකම් උඩට ගැනෙනවා. ඒත් එක්කම පාස්වාස කරලා එතකොට ඒක දැනෙනවා. ඒ දැනීමත් එක්කම දිගටම රැංගී ඒක තමයි කරේ. මුගක් වෙලාවට මම මුල් කාලේ භාවනා කරනකොට වෙනත් උපක්‍රම ටිකක් බෙදාගත්තා. ඒ කියන්නේ මූලක මූලික ආනාපානෙට එන්න බැයි නම් කක්ලාවට වෙන හිත යනවම නම් මම වෙනත් තවත් හිත යන කාරණයක් ගත්තා. හුඟක් වෙලාවට දැන් මෙතන නම් මේ කුරුල්ලන්ගේ සද්දය හැටි දෙකක් ගැන හිතනවා හැම වෙලාවෙම. පහේම යන එක දෙකට දාලා දෙක තමයි මාරු කර කර බල බල ඉන්නේ. ඒ කියන්නේ ආනාපානියත් එක්ක තව එකක් යටි යනවා. පස්සේ ටික ටික අරක අඩු කරනවා. එතකොට දැනට දවුව වශයෙන් ගන්නවා මෙතනම නම් මේ පෑන් හීට් පෑන් මේක ගන්න පුළුවන්. කුරුල්ලන්ගේ සත්‍යයයි ආනාපානයි. ඒ කියන්නේ හුස්ම දිහායි බලන්නේ. එතකොට ඒකෙන් මම මේ හුඟක් වෙලාට කරේ එතකොට අනිත් එක අඩු කරලා දාන්න පුළුවන් ටික ටික. ඉස්සල්ලා ඉතින් හදාගත්තේ විදිහට මෙතෙන්දි හදාගත්තේ. සමහරලාට පුළුවන් මුල්ම කාලේ මම ටිකක් වැරදි ක්‍රමයක් මම හිතන්නේ කරේ. ඒකක් කීවට කමන්න නැත්නම් ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්න මේ පොඩි රිද්මයක් ගන්නවා හුස්මත් එක්ක ඒක හැබැයි රිද්මේ එළියට නෑ ඇතුලේ තියෙන නිකන් රිද්මයක් ආනාපානියත් එක්ක එතකොට එකක් වෙලාට අර නිකන් ඒකේ තියාගන්න පුළුවන් ගතියක් තිබුණා ඒ කියන්නේ මුල්ම දවසේ තමයි ඒක කෙරේව දැන් කක්වත් කරන්නේ නෑ හැබැයි දැන් මේ දෙති කෙරේ මට සමහරට වෙන සබ්දයක් අරන් හිටන් දෙවෙනි එකක් අරන් ඒක හක් කරලා දාන එකයි කෙරේ එතකොට හැම එකටම පයින් නැති ගතියක් එනවා ඒ දෙකේ තමයි මාර්ග වෙන්නේ හැම වෙලාවෙම එක්ක කුරුල්ලන්ගේ සද්දයට යනවා එහෙම නැත්නම් ආනාපානයට ওই දෙකෙන් මේ දෙකම තියාගන්න පුළුවන් මොකක් වෙලාවට තප්පරයකට මේ මේ අමාරු වෙන ගාන ලක්ෂයක් විතරයි කියලා මම හිතන්නේ රේණුකාණේ හාමුදුරන්ගේ පොත තියෙන අතික්ෂක් මේවා ඒකින්ද ඉතින් මේ උඟක් මේ මාරු වෙන හින්දා අපිට පුළුවන් ඒ දෙක දෙකම කරගන්න පුළුවන්කමක් තියෙනවා විඥාණයට. ඉතින් ওই විදිහට මේ ආනාපානේ සාමාන්‍යයෙන් කරේ මම කර පිටියක් ගන්නකොට ගෑවෙන තැන බලන එක වගේ එකක් තමයි කරේ. නහය දැනක් බලලා හිටන් ගෑවෙන තැන බලනවා. ඒතර පිහි එක පැත්තට ගන්නවා අනිත් පැත්තට ගන්නවා නම් පස්සේ දෙපැත්තට ගන්න බව තේරෙනවා එතන.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 ඉතින් ඒක දිහා දිගට බලාගෙන යනවා. ගෑවිල්ලත් එක්ක ඇදිලා යන්න බැලුවේ නෑ. මුලදි බැලුවට පස්සේ ඉතින් ඒක සිවුම් වෙලා ගිහිල්ලටන් අන්තිම සිවුම් තැනින් නැති වෙලා යනකම් බලන එකයි කරේ. ඒ කියන්නේ ඒක නිරුද්ධ කරා කියන්නේ විඥානය ඒකෙම යොදා ගන්න එකයි කරේ මාරු වෙනකොට ආයසරයක් එකට දලටන් විඥානයේ ඒක හිත තියාගෙනම යන කාරණේ කරේ.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 ඒ කියන්නේ ඉතලෙන් ගහන්න යනකොට හරියටම හොඳටම මත පණපවාන යන ගතියක් තියෙන වෙලාවෙන් හොඳටම අද සතියක් ඒ වෙලාව යොදාගෙන හිටන් ඊට පස්සේ සතිය සමාලයට හරියන්නේ ඇතැරලා අප වෙන්නේ. මොකද දෙන්න ගියාම තක්කු මුක් වෙලා හිටන් මේවා එනවා. අපව අපව ටිකක් පල් සස්සටම යන්න ඕනේ ටිකක් ආපහු වෙයිලා හිටන් ආනාපානිය හදාගෙන හිටන් ඒ අවස්ථාවට දෙතුන් සැරයක් මොන දෙන්න පුළුවන්. අනිත් එක පැයක් විතර කරනකොට තමයි තමන් සමාජ ජීවන අනිකම්. ඒකත් එක්ක ඕන එක්කෙනෙක් අනිට හිතකට හිතවිල්ලකට ගියත් සමාධිය වෙනවා. ඒ වෙලාවට තමයි හුඟක් මේක යන්න ලේසි. ඒ වෙලාවට මේ ආනාපානේ ආයෙ පටන් ගත්ත මුලින් ඉඳලා හොඳට යන්න පුළුවන්කම තියෙනවා. හැම වෙලාවෙම මට උනත් ඒකයි. මුලදී අහුවෙන්නේ නැත්නම් ටිකක් ප්‍රභාගයක් විතර යනකොට මේ ආයෙ පටන් ගත්ත මුලින් ඉඳලා වගේ මේ කරන්න පුළුවන්කම. දැන් මං කරපු කම ගැනයි මම කිව්වේ. ඊට පස්සේ මේ විඥානය ගිහිල්ලා මේ විඥානය එතනම යොදාගෙන ගියා අන්තිමට විඥානය එතකොට අපිට අර දෙක අතරින් ගිහිල්ලා නැත්නම් අන්තිමට මේ ගෙවිගෙන යන තැන ඔස්සේ මුලදී මම කියවනර වලකට වාගේ වැටෙන්න වගේ ගියා පස්සේ නැතිව මේ පොඩ්ඩක් දිරිංග තද කරන වගේ ගිහිල්ලා ගිහිල්ලා දිරි වැටෙනවා වගේ දත් පිටි කාගෙන වගේ යන අවස්ථාවක් වුණා ඒ වගේ අවස්ථාවක තමයි එහාට යන්න පුළුවන් වෙන එක පාරක් බැරි වුණා කොහොමද ආයෙ පිටිපස්සට ඇවිල්ලා අපෝ ගිහිල්ලා තමයි දසුන් සැරේකින් තමයි ඒක උනේ කොහොමත් ඊට පස්සේ ඉතින් සාමාන්‍ය ධානයකට ගියා වගේ අවස්ථාවකටයි ගියේ.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 එච්චර තමයි කියන්න තියෙන ඒ ප්‍රශ්නේ තමයි මට තියෙන ප්‍රශ්නේ දැන්. ඔව් ඒකදී අර එතන දක්වා එන අරමුණු මාරු වෙන එක නෙමෙයි අරමුණු දෙකක් එකවර ගන්නවා වගේ තියෙන සත්‍යෙ නෙමෙයි සතිය අඛණ්ඩ භාවයේ තමයි පටන් ගන්නකොට ඔද්දල් වෙවි තිබුණු සතිය මෙතෙන් එනකොට දිගට පවතිනවද කියන එක සතිය අකණ්ඩ භාවයේ තියනවද කියන එක නැත්නම් ආමග ලකුණු තියනවද කියන එක විතරයි බලන්නේ.